මහා යමක උවග්ගෝ චූල ගෝසිංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා නාදිකේ විහෙරති ගිජ්ජකා වසතේ තේනකෝ පන සමයේන ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ ගෝසිංග ශාලවන දායේ විහෙරಂತಿ අත කෝ භගවා සායන් සමයම් පතිසල්ලානා බුට්ඨිතෝ යේන ගෝසිංග ශාලවන දායෝ තේනුපසංඛමී අද්දසා කෝ දාය පාලෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒ තදවෝච මා සමන ඒතං දායං පාවිසේ සන්තෙත්තහ තයෝ කුලකොත්තා අත්තකාම රූපා විහෙරಂತಿ මාතේසං අපාසුම කාසේතේ අස්සෝසිකෝ ආයස්මා අනුරුද්ධෝ දායපාලස්ස භගවතා සන්දිහින් මන්තය මානස්ස සුත්වාන දායපාලං ඒතද හෝච මා ආවුසෝ දායපාල භගවන්තං වාරේසේ සත්තානෝ භගවා අනුප්පන්තෝති අතකෝ ආයස්මා අනුරුද්ධෝ යේනායස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ තේනුපසංකමේ උපසංකමෙන්त्वा ආයස්මන්තං නන්දියං ආයස්මන්තං ච කිම්බිලං ඒතදවෝච අබෙක්ඛමථායස්මන්තෝ අභික්ඛමන්තායස්මන්තෝ සත්තානෝ භගවා අනුප්පත්තෝති අතකෝ ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ භගවන්තම් පච්චොග්ගන්त्वा ඒකෝ භගවතෝ පත්ත චීවරම් පටිග්ගහේසී ඒකෝ ආසනං පඤ්ඤාපේසි ඒකෝ පදෝදකම් උපට්ඨපේසි නිසේදි භගවා පඤ්ඤස්තේ ආසනේ නිසජ්ජකෝ භගවා පාදේ පත්තාලේසි තේපිකෝ ආයස්මන්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං අනුරුද්ධං භගවා ඒතදවෝච කච්චිවෝ අනුරුද්ධා කමනීයං කච්චියාපනීයං කච්චේ පිණ්ඩකේන නකිලමතාතේ කමනීයං භගවා යාපනීයං භගවා නච මයං බන්තේ පින්ඩකේ න කිලමතාති කච්චේ පනවෝ අනුරුන්දා සමග්ගා සම්මෝදමානා අවිවදමානා කේරෝදකේ භෝතා අඤ්ඤමඤ්ඤං කිය චක්ඛෝ හි සම්පස්සන්තා විහෙරතාති ඨග්ගමයන් භන්තේ සමග්ගා සම්මෝධමානා අභිවදමානා කිහිරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්ඛෝ හි සම්පස්සන්තා විහෙරාමාති යතහකතං පනතුම්හේ අනුරුද්ධා සමග්ගා සම්මෝධමානා අවිවදමානා කේරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්ඛෝහි සම්පස්සන්තා විහෙරතාති ඉදමයිහං බන්තේ එවං හෝති ලාභවත මේ සුලද්ධං වත මේ යෝහං ඒව රූපේහි සම්රක්මචාරේහි සද්ධින් විහරාමි තීත් තක්ෂමයන් බන්තේ ඉමේසු ආයස්මන්තේසෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං ආවිචේවරහෝච මෙත්තං වචේ කම්මං පච්චුපට්ඨිතං ආවිචේවරහෝච මෙත්තං මනෝ කම්මං පච්චුපට්ඨිතං ආවේචේව රහෝච තක්ෂමයං බන්තේ එවං හෝති යන්නෝනාහං සකං චිත්තං නික්ඛිපෙත්වා ඉමේ සයං ඒව ආයස්මන් තානං චිත්තස්ස වශයෙන් වත්තේ යන්තේ සෝකෝ අහං බන්තේ සකං චිත්තං නික්ඛිපෙත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි නානාහි කෝ නෝ බන්තේ කායා ඒකං ච පනමඤ්ඤේ චිත්තන්ති ආයස්මාති කෝ නන්දියෝ තේයාලම් ආයස්මාති කෝ කිම්බිලෝ භගවන්තං ඒතදවෝච මය්යම්පි කෝ බන්තේ එවං හෝති ලාභාවතමේ සුලද්ධං වතමේ යෝහං ඒව රූපේහි සම්රක්මචාරේහි සන්දින් විහරාමීති තක්ෂමයිහම් බන්තේ ඉමේසු ආයස්මන්තේසු මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං ආවේචේව රහෝච මෙත්තං වචේ කම්මං පච්චුපට්ඨිතං ආවේචේව රහෝච තක්ෂමයිහම් බන්තේ එවං හෝති යන්නෝනාහං සකං චිත්තං නික්ඛේපෙත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තේයන්ති සෝකෝ අහං බන්තේ සකං චිත්තං නික්ඛේපෙත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි නානාහි කෝනෝ බන්තේ කායා ඒකංච පන මඤ්ඤේ චිත්තන්තේ එවං කෝමයන් බන්තේ සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං තේ චක්ඛෝහි සම්පස්සන්තා විහෙරාමාතේ සාදෝ සාදෝ අනුරුද්ධා කච්චේ පනවෝ අනුරුද්ධා අප්පමත්තා ආථාපිනෝ පහෙතත්තා විහෙරතාති තග්ගමයං භන්තේ අප්පමත්තා ආථාපිනෝ පහෙතත්තා විහෙරාමාති යතහ කතම් පනතුම් හේ අනුරුද්ධා අප්පමත්තා ආසාසිනෝ පයසත්තා විහෙරතාති ඉදපන බන්තේ අම්හා කං යෝ පඨමං ගාමතෝ පින්ඩාය පටික්ඛමතේ සෝ ආසනානි පඤ්ඤා පේති පානීයං පරිභෝජනීයං උපට්ඨපේති අවක්කාර පාතින් උපට්ඨපේති යෝ පච්චාගාමතෝ පින්ඩාය පටික්ඛමති සවේ හෝති බුද්ධාවශේෂෝ සචේ ආකංකති බුඤ්ජති නොචේ ආකංකති අප්පහරිතේ වා ඡඩ්ඩේති අප්පානකේ වා උදකේ ඕපිලාපේති සෝ ආසනානේ පටිසාමේති පානීයං පරිභෝජනීයං පටිසාමේති අවක්කාරපාතිම් පටිසාමේති බත්තංගං සම්පඤ්ඤති යෝ පස්සති පානීය ඝටං වා පරිභෝජනීය ඝටං වා වච්ඡ ඝටං වා රිත්තං තුච්ඡං සෝ උපට්ඨපේති සචස්ස හෝති අවිසයිහං හත්ථ විකාරේන ဒ ුතියං ආමන්ත්‍යත්වා හත්ථ විලංගකේන උපට්ඨපේම නත්වේව මයං බන්තේ අපච්චයා වාචම් බෙන්ජාමි පංචාහිකං කෝපන මයං බන්තේ සබ්බ රත්තිකං ධම්මියා කථාය සම්නිසේදාමි එවං කෝමයං බන්තේ අප්පමත්තා ආතාපිනෝ පහේ තත්ථා විහෙරාමාති සාදෝ සාදු අනුරුද්ධා අත්ථේ පනවෝ අනුරුද්ධා එවං අප්පමත්තානං ආතාපිනෝ පහිතත්තානං විහෙරතං උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හේනෝ සියාබන්තේ ඉදමයන් බන්තේ යාව දේව ආකං කාම විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරාම අයං කෝනෝ බන්තේ අම්හාකං අප්පමත්තානං ආතාපේනම් පහිතත්තානං විහෙරතං උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති සාදෝ සාදු අනුරුද්ධා ඒ තස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒ තස්ස විහාරස්ස පටිපස්සන්දියා අන්තඥෝ උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිංහිනෝස්යා බන්තේ ඉදමයම් බන්තේ යාව දේව ආකංකාම විතක්ක ਵਿਚාරාණං ඕපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්ඛං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိယ ඥානං උපසම්පජ්ජ විහරාම ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්දියා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති සාධෝ සාදු අනුරුද්ධා ඒ තස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒ තස්ස විහාරස්ස පටිපස්සන්දියා අත්තඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හිනෝ සියා බන්තේ ඉද මයං බන්තේ යාව දේව ආකංකාම පීතියාච විරාගා උපේක්ඛකෝච විහරාම සතාච සම්පජානා සුඛංචකායේන පටිසංවේදේම යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ඥානං උපසම්පජ්ජ විහරාම ඒතස්ස භන්තේ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ පාසෝ විහාරෝති සාධෝ සාධෝ අනුරුද්ධා ඒතස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්දියා අත්තඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හිනෝ සියා බන්තේ ඉද මයං බන්තේ යාව දේව ආඛංකාම සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුම්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමාං අදොක්ඛං අසොක්ඛං උපේක්ඛා සතිපාරිසොන්ධින් චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරාම ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්ඛමාය ඒතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියාං අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසෝ විහාරෝති සාදු සාදු අනුරුද්ධා ඒතස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්දියා අත්තඤ්ඤෝ උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හිනෝසියා බන්තේ ඉද මයං බන්තේ යාව දේව ආකංකාම සම්බසෝ රූප සංඥානං සමතික්ඛමා පටිඝ සංඥානං අත්ංගමං නානත්ථ සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහරාම ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්ධියා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති සාදෝ සාදෝ අනුරුද්ධා ඒතස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සද්ධියා අත්ඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හිනෝ සියා බන්තේ ඉද මයං බන්තේ යාව දේව ආකංකාම සම්බසෝ ආකාසානං ඡායතනං සමතික්ඛම්ම අනන්තං විඥානන්තේ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහරාම තේයාලම් සම්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නත්තේ කිංචේතේ ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහරාම තේයාලම් සම්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්ඛම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරාම ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්ඛමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්දියා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති සාධෝ සාධෝ අනුරුද්ධා ඒතස්ස පනවෝ අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සද්ධියා අත්ථඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරේ ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති කිං හිනෝසියා බන්තේ ඉද මයං බන්තේ යාව දේව ආකංකාම සම්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරාම පඤ්ඤායචනෝ දිස්වා ආසවා පරික්ඛේනා ඒතස්ස භන්තේ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සන්දියා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝ ඉමස්මාච මයං භන්තේ පාසු විහාරං අඤ්ඤං පාසු විහාරං උත්තරිතරං වා පනේතතරං වා නසමනුපස්සාමාති සාදෝ සාදෝ අනුරුද්ධා ඒතස්මා අනුරුද්ධා පාසු විහාරා අඤ්ඤෝ පාසු විහාරෝ උත්තරිතරෝ වා පනීතතරෝ වා නත්තේති අතකෝ භගවා ආයස්මන්තං අනුරුද්ධං ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිරං ධම්මියා කතාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා උට්ඨායාසනා පක්කාමේ අතකෝ ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ භගවන්තං අනුසංසාවෙත්වා තතෝ පටිනිවත්තිත්වා ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ ආයස්මන්තං අනුරුද්ධං ඒ සදවෝ චුං ඉන්නමයන් ආයස්මතෝ අනුරුද්දස්ස ඒව මාරෝචිම්හ ඉමා සංච ඉමා සංච විහාර සමාපත්තේනං මයං ලාභිනෝති යන්නෝ ආයස්මා අනුරුද්ධෝ භගවතෝ සම්මුඛා යාව ආශවානං khයා පකාශේසීති නකෝ මේ ආයස්මන්තෝ ඒවමාරෝචේසොම් ඉමා සංච ඉමා සංච විහාර සමාපත්තේනම් මයං ලාභිනෝතේ අපේච මේ ආයස්මන්තානං චේතසා චේතෝ පරිච්ඡ විදිතෝ ඉමා සංච ඉමා සංච විහාර සමාපත්තේනම් ඉමේ ආයස්මන්තෝ ලාබිනෝති දේවතාපි මේ ඒතමත්තං ආරෝචේසුම් ඉමා සංච ඉමා සංච විහාර සමාපත්තේනම් ආයස්මන්තෝ ලාබිනෝති කම්මේ භගවතා පඤ්ඤාභි පුට්ඨේන ව්‍යාකතන්තේ අතකෝ දීඝෝ පරජනෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසීන් ඒකමන්තං තිතෝ කෝ දීඝෝ පරජනෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච ලාභාබන්තේ වජ්ජේනං සුලද්ධා ලාභා වජ්ජිපජාය යත්ත තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ ඉමේ චත්තයෝ කුලපුත්තා ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝති දීගස්ස පරජනස්ස යක්කස්ස සද්දං සුත්වා බුම්මා දේවා සද්ද මනුස්සාවේසුං ලාභවත බෝ වජ්ජේනම් සුලද්ධ ලාභා වජ්ජේ පජාය යත්ථ තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ ඉමේ චත්තයෝ කුල පුත්තා ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝති බුම්මානන්දේවානං සද්දං සුත්වා චාතුම් මහරජිකා දේවා පෙය්‍යාලං අවතින්සා දේවා පෙය්‍යාලම් යාමා දේවා පෙය්‍යාලම් තුසිතා දේවා පෙය්‍යාලම් නිම්මාන රතේ දේවා පෙය්‍යාලම් පරනිම්මිත වශවත්තිනෝ දේවා පෙය්‍යාලම් බ්‍රහ්මකායිකා දේවා සද්ද මනුස්සාවේසුං ලාභවත බෝ වජ්ජේනං සුලද්ධ ලාභා වජ්ජි පජාය යත්ථ තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ ඉමේ චත්තයෝ කුල පුත්තා ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝති ඉතිහතේ ආයස්මන්තෝ තේන කනේන තේන මොහොත්තේන යාව බ්‍රහ්ම ලෝකා විදිතා අහේසොං ඒවමේතං දීඝ ඒවමේතං දීඝ යස්මාපේ දීඝ කුලා ඒතේ තයෝ කුල පුත්තාං අගාරස්මා අනගාරියං පබ්බජිතාත් සංචේපි කුලං ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තං අනුස්සරෙය්‍ය තස්ස පස්ස කුලස්ස දීඝරත්තං හිතාය සුඛාය දීඝ යස්මාපි කුල පරිවට්ඨා ඒතේ තයෝ කුල පුත්තාං අගාරස්මා අනගාරියම් පබ්බජිතාං සෝචේපි කුල පරිවට්ඨෝ ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තෝ අනුස්සරේය තස්ස පස්ස කුල පරිවට්ඨස්ස දීඝරත්තං හිතාය සුඛාය යස්මාපි දීඝ ගාමා ඒතේ තයෝ කුල පුත්තාං අගාරස්මා අනගාරියං පබ්බජිතාං සෝචේති ගාමෝ ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තෝ අනුස්සරෙය්‍ය තස්ස පස්ස ගාමස්ස දීඝ රත්ඛං හිතාය සුඛාය යස්මාපි දීඝ නිගමා ඒතේ තයෝ කුල පුත්තා අගාරස්මා අනගාරියම් පබ්බජිතවා සෝචේපි නිගමෝ ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තෝ අනුස්සරෙය්‍යත් තස්ස පස්ස නිගමස්ස දීඝරත්තං හිතාය සුඛාය යස්මාපේ දීඝ නගරා ඒතේ තයෝ කුල පුත්තා අගාරස්මා අනගාරියං පම්බජිතා සංචේපි නගරං ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තං අනුස්සරෙය්‍යත් අස්ස පස්ස නගරස්ස දීඝරත්තම් හිතාය සුඛාය යස්මාපි දීඝ ජනපදා ඒතේ තයෝ කුල පුත්තා අගාරස්මා අනගාරියම් පබ්බජිතා සෝචේපි ජනපදෝ ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තෝ අනුස්සරෙය්‍ය තස්ස පස්ස ජනපදස්ස දීඝ රත්තං හිතාය සුඛාය සබ්බේ චේපි දීඝ කත්තියා ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තා අනුස්සරෙය්‍යොං සබ්බේසානම් පස්ස කත්තියානම් දීඝ රත්තං හිතාය සුඛාය සම්බේ චේපි දීඝ බ්‍රාහ්මනා ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තා අනුස්සරෙය්‍යොං සම්බේසානම් පස්ස බ්‍රාහ්මනස්ස දීඝ රත්තං හිතාය සුඛාය සම්බේ චේපි දීඝ වෙස්සා ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තා අනුස්සරෙය්‍යොං සබ්බේසානං පස්ස වෙස්සානං දීඝරත්තානං හිතාය සුඛාය සම්බේ චේති දීඝ සුද්ධා ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තා අනුස්සරේයොං සම්බේසානං පස්ස සුද්ධානං දීඝරත්තං හිතාය සුඛාය සදේව කෝචේපේ දේග ලෝකෝ සමාරකෝ සම්රක්මකෝ සස්සමනක් බ්‍රාහ්මනේ පජා සදේව මනුස්සා ඒතේ තයෝ කුල පුත්තේ පසන්න චිත්තා අනුස්සරේය සදේව කස්ස කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රක්ම කස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දීඝ රත්ථං හිතාය සුඛාය පස්ස දීඝ යාවං චේතේ තයෝ කුල පුත්තාං බහුජන හිතාය පටිපන්නා බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය ඊතාය සුඛාය දේව මනුස්සානන්තේ ඉදම වෝච භගවා අත්තමනෝ දීඝෝ පරජනෝ යක්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දේතේ චූල ගෝසිංග සුත්තං පඨමං